ඒක බැලුව බැලමට වෙන්න බෑ වගේ හිතෙන්නේ. මම කවදාකවත් ලෝකේ අවසන් යන්නෙත් නෑ, ගටන් යන්නෙත් නෑ. මගේ බුදු සාන්තිකර භාවයේ. නමුත් හැම වෙලාවෙම අපි දැක්කොත් බුදුහාමර ළඟට ගිහලා අඩු ගන්න ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. දානයක් දෙන්න හිතෙනවා. කතා කරන්න හිතෙනවා. ඊ ගැටුම නතර වෙන්නේ නෑ. නමුත් බුදු ජානක කවදාකවත් ඒකට හිත නරක කරගන්නේ නෑ. ඒක තමයි උත්තමයන් වහන්සේ නමකගේ හැටි. ඉතින් අපි මේ වගේ තැනකට ඇවිල්ලා යම් ප්‍රමාණයකට සද්ද වේදනා හිතවිලි අඩු කරගෙන භාවනා කරගෙන ගියාට අපිට ගත කරන සාමාන්‍ය ජීවිතය හැමදාම භාවනා මධ්‍යස්ථානෙම ඉන්න හම්බ වෙන්නේ නැහැ. අපිට යන්න වෙනවා වෙන වෙන තැන් වලට. ගියාට පස්සේ මෙහෙ ඉන තරම් බැරි වුණාට යම් ප්‍රමාණයකට හිත එකලස් කරගෙන තනි කඹේ ඇවිදිනවා වගේ කෝච් තනි කෝච්චි පීල්ලක යනවා වගේ හිත හදාගන්න යන්න පොඩි රහසක් තියෙන පොඩි ආමඳුර දෙන්නෙකුට කරන්න බෑ මම උත්සාහ කරුවොත් මට කරගන්න පුළුවන් වෙයි. අපි දෙන්න එකතු වෙලා කරමු කියලා අත්වල බැඳගෙන පීනන්න පුළුවන්ද? අත්වල බැඳගෙන කඹේ ඇවිදින්න පුළුවන්ද? කරන්න අමාරුයි. ඒසයි වගේ ගැඹුරු භාවනාවලට යනකොට Taman දැනගන්න ඕනේ මේක ඊටාම සීරුමාරුවක් තියෙන මේ වෙලාවේදී මං කාය කර්ම වචී කර්ම වශයෙන් හිත නරක කරගන්නේ නැහැ. මනෝ කර්මත් සෑහෙන්න මට්ටම් වෙලා තියෙන්නේ. ඒ වුණත් පෙර කළ අකුසල කර්මවල පෙර කළ අකුසල කර්මවල විපාක වාරප තියෙනවනේ. එව්ව එනකොට පෙර කළ අකුසලක විපාකය හිත නරක කරගත්තොත් අලුතෙන් කර්මයක් රැස් වෙනවා. ඒක හරියට දැනගෙන මේ මේ කරන අකුසලයකට නෙවෙයි මේ පරිසම් දෙන්නේ පෙර කළ අකුසලයක් ඒක නිසා මම හිත නරක කරගත්තොත් මට මහානකම හිතන්නේ මට තපස පිහිටන්නේ මට වීරිය නැහැ. මට බුද්ධ පුත්‍රෙක් කියන්න බෑ. බුද්ධ දුහිතෘකාවක් කියන්න බෑ. මම ඒ වෙලාවේදී කේන්ති නොගෙන පෙරකල අකුසල කර්මක විපාක වශයෙන් ලැබෙන වෙලාවේදී කේන්ති නොගෙන ඉන්නේදී ඉන්න වැඩේ එච්චර ලේසි නෑ. දවසක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අලුත් ප්‍රදේශයකට ගිහිල්ලා පින්න පාත යනවා. එතකොට මේ ප්‍රදේශයේ ඉන්න බමුණු කැමති නෑ. මොකද මේ සාරිපුත්‍ර සාංශේ බමුණු පවුලකින් ඇවිල්ලා පැවිදි උනේ. බුද්ධ ආගමට ගියා. අර බමුණු පවුල තියෙන සම්පූර්ණ ගෞරවය නැති වුණා. ඊට පස්සේ දැනගත්ත මුන්නහන්සේට පුදුමාකාර ඉවසීමේ ශක්තියක් තියෙනවා කියලා. අපිට වගේ නෙවෙයි හුඟක් සැර ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒක බමුණෙකුට හිතුණා මේක පරීක්ෂා කරන්න. පිටිපස්සෙන් ඇවිල්ලා හොඳටම අත දිග ඇරලා හයියෙන් එකක් ගැහුව කොන්දට. දැන් මේ කට්ටිය පාරායින්ට ඇවිල්ලා ඉන්නවා පින්න පාත්‍ර ටිකක් බෙදන්න. ඒ දන්න අය සාරිපුත්‍ර සාංශර පින්න පාතේ හන්දක් බෙදන්න. ඉතින් පුදුමාකාර පිනක් නේ. අර මිනිස්සු හොඳටම ගැහුවා. සාරිපුත්‍ර සාංශේ පිටිපස්ස හැල්ලවත් බැලුවේ නෑ. එහෙම මිසරාට ගියා. ගියාට පස්සේ ගහපු බමුණට හිතුණා වෙන කෙනෙක් නම් අඩු ගන්න රිදුණයි කියලා හෝ නැත්තම් අම්මා මතක් කරලා හරි බයින්නවා නැද්ද මං ආන්නේ මට කියවෙනවනේ අපිට නැද්ද? අනේ මොකක්වත්ම නැහැ. බමුණ ඉස්සරහා පැත්තෙන් ඇවිල්ලා බැලුවා අර විදියට මූණ හදාගෙන බොහොම සන්තෝෂෙන් ඉන්නවා. බමුණ බය වුණා. හිස හත් කඩකට පැලෙනවා දැන්. අගසව් දෙනමකින් එක නමක්. වැඳලා කිව්වා මට සමා වෙන්නයි කියලා. මොකද මොනවත්ක්ත්ම කැරිවේ නැහැ. හැරිලා බැලුවේ නැහැ මේ ඉස්සරහට ගියා. සාරිපුත්‍ර සාංශිකව මම සමා වෙනවයි කියලා. බමුණට සැකයි මේක කටවචනයක් විතරක් දන්නේ. ඔබ වහන්සේ සමා වෙනවනම් ඇත්තටම හිට අපේ ගෙදර දාන්න වඩින්නේ කිව්වා. ආ හොඳයි කිව්වා. දැන් අර වට කරන ඉන්න පින්නපාත බෙදෙන කට්ටිය මේ බමුණ මරන්න වට කරා. අයි අපේ හාමුදුරන්ට මේ මනුස්සයා කිසිම චාරයක් නැතුව ගැව්වා. සාත කරනකොට පුත්‍ර දැන් සාරිපුත්‍ර සාන්ති කරන හෙට ගෙදෙට්ට වඩිනවා කියලා දානෙට කට්ටි හිතාගත්තා හෙට දාන දුන්නට පස්සේ මේ අකාව මරලා දානවා කියලා. පහුවෙන්ද සාරිපුත්‍ර සාංශේ බැඩියා දානෙට කිසි වෙනසක් කෙරුවේ නැහැ. බමුණත් දානෙ ටික දුන්නා. බණකුත් කියලා පාත්‍රය අතර දුන්න බමුණයි. දීලා ආපහු යන ගමන් දැන් මිනිස්සු වට කරගෙන එනවා. දැන් මේ පාත්‍රය ආරිපුත්තු වහන්සේ දීපු ගමන් දැන් යම් මට්ටමකට ගියාට පස්සේ ගම ඉදිරියට ගියාට පස්සේ පාත්‍රය ගන්නවනේ මරන්න කියලා. ඉතින් ආරිපුත්තු ස්වාමීන් වහන්සේ නතරලා ඇහුවා මේ මිනිස්සයා ගැහුවේ උඹලටද මටද කියලා ඇහුවා. මේ බෞද්ධයන්ගෙන් අහන්නේ. ඒ පින්න පාද බෙදන්නම ශ්‍රද්ධාවන්තේ. මේ මිනිස්සයා ගැහුවේ මටද උඹලටද? එහෙම බෑ ස්වාමීන් වහන්සේ මේකේ චාරයක් තියෙනවනේ මේ පින්න පාද වන්න සංඝයාන මටත් එහෙම කරන්න බෑනේ. කෑ ගහන්න එපා. මම සමාව දීලා ඉවරයි. උඹලට සමාව දෙන්න බැන්න උඹල බෞද්ධ වෙන්න බෑ. මේක ආරංචි වුණා බුදුහාමුදුරන්ට. බුදුන්සිකවා දීපා දී බ්‍රාහ්මනස්ස පහරස්ස යම් කිසි බ්‍රාහ්මණයෙකුට කවුරු හරි ගහන එක හොඳ නෑ. හැබැයි ඒ බ්‍රාහ්මණයට එකෙන් කේන්ති ගියා නම් ඒක ඊට වැඩිය හොඳ නෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. යම් කිසි කෙනෙක් මේ ශාන්ති දායක මේ පින්නපාත වඩින හාමුදුරුවන්ට ගහන එක හොඳ නෑ. දී කියලා වචනේ පාවිච්චි කරන බුදුරජාණන්සේ නිග්‍රහය පිණිස. බමුණෙකුට ගහන එක හොඳ නෑ. හැබැයි ඒ බමුණට කේන්ති ගියොත් ඊට වැඩිය ඒ බමුණට හොඳ නෑ. බලන්න බුදුරජාණන්සේ කොච්චරක් අපිට කියලා දෙනවද? මේවා මේ වෙලාවේ කරපු අකුසලයකට වෙච්ච ප්‍රතිසන්දීමක් නෙවෙයි. මොකක් හරි කරපු කර්මයකට මහා සෙනගක් මැද උන්දහරා උන්ද ඇඹුල් පොල් පිටකින් ගන්න. මොනෝ කරන්නේ? අපිට නම් කෑ ගැහෙනෝනේ අපිට හිත නරක් වෙනෝනේ අපිට කොහොම කෙරුවත් නමුත් අපිට මේ බුදුහාමර උගන්වන්නේ උඹ කාය කර්ම වචී සංසිඳව ගත්තත් වචී කර්ම සංසිඳව ගත්තත් මේ පෙර අකුසල් කර්ම එනකොට මනෝ කර්ම වශයෙන් අපිට පශ්චාත්තාප වෙනවා. බලන්න මං වගේ කෙනෙකුටත් නිග්‍රහ කරා මං වගේ කෙනෙකුටත් ගැව්වා මං වගේ කෙනෙකුටත් බැන්නයි කියලා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ මට මේ කතාවක් දැම්ම මට ආමන්ත්‍රණය කරා මාව දිනුවා ඒකට කේන්ති ගන්නවා නම් මහානකමක් නැහැ. ඒ මොකද හේතුව ඒකේ ඒ වෙලාවේ කරපු කකුසල කර්ම එයාට සම්බන්ධය තේරෙන්නේ නැහැ. මට ඉඳපු ගමන් මේ පාරමැද්දි එක්කෙනෙක් මට ගහන්නේ. ඊවසන ශක්තිය බලන්න කියලා තමයි ගැහුවේ. නමුත් උනේ බලන්න නැතුව ඉදිරියට ගියා. මේ ළඟදී නැති වුණා ජර්මන් හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරෝ ඥානතිලෝකන ඥාන විමල හාමුදුරු. පයින්මයි ඇවිද්දේ. ඕනෙම තැනක ඇවිදිනුට රෑ වුණොත් පොලිසියට ගිහිල්ලා රෑ බුදියා ගන්නවා පොලිසිය ඉස්සරහා. නැත්තම් ළඟ පන්සලකට තියෙනවා නම් ගිහිල්ලා අවසර ඉල්ලගෙන නිදා ගන්නවා. පහුවෙන්ද උදේ පාන්දර නැගිට ගියා. පින්නපාත ටිකක්වත් ගන්නෑ. ඔක්කොම පින්නපාතෙමයි යැපෙන්නේ. පස්සේ මේ ගෙවිලා කුකුල් ඇටි ගෙවිලා තිබුණා හාමුදුරනේ. කවදාකවත් සෙපොතු දේශෙපොතු දාලා තිබුණේ නැහැ. ඉතින් හුඟව දෙනෙක් පිළිගත්තා ඒ ශාංශය ඇත්තරම මේ මාර්ගඵල ලැබපු කෙනෙක් වෙන්න ඇති කියලා මේ ජර්මන් ජාතික හමුස්මාව. වැඩි කතාබතත් නැහැ. කරනවා නම් කතා කරන්නේ භාවනා ගැන විතරයි. ඉතින් ඒ ආමතුරු යනකොට පුංචි උරමල්ලක් කරේ දාගෙන යනවට ගමනට අවශ්‍ය කරන අඩුම ටික. දැලිපියයි, කරගලයි, පොඩි ටික. ඉතින් මේ ආමතුරු තනියම පාරේ යන ගමන් හොරෙක් ඇවිල්ලා මේක කඩාගත්තලු. බෑග් එක අතින් පන්නගෙන දුවන්න පටන් ගත්තලු. මේ ආමතුරු බෑග් එකක් දාගෙන යවක්වත් මතක නැතුව හිමීට වඩිනවලු. හොරා මගට ගිහිල්ලා බැලුවලු එක්ක මේ හාමුදුරුව හරි කැපකාරයෙක් හරි මයි පිටිපස්සේ එලවයිද කියලා. එලවන්නේ නැහැ. ඒ හාමුදුරන්ට මේ හොරෙක් මේක කඩාගත්තේ කියලා ගානකුත් නැහැ. හරි යන ගාන යනකොට දැන් හොරා ටික ටික බලාගෙන හිටියලු. දැන් මොන හරි මට බණී එක උන නෑ මුකුත් නැතිලු. එමීට පිටිපස්සෙන් ඇවිල්ලා ආයේ උරමල්ල දැම්මලු තිබුණ විදියටම. දහලා ඉස්සරහට ඇවිල්ලා වැඳලා ගියලු යන්නේ. ඊ ආමුදුර සූපත් වේවා කියලා යන්න ගියා. පුළුවන් ද බලන්න කරන්න. ඒකට ආදර්ශ අනන්තවත් අපේ ශාසනයේ පොත්වල තියෙනවා. ඒව කරන්න හැමතුරු ඉස්සර තමන් භාවනා කරලා කරලා කරලා මේ එන තරම් දුක් එන තරම් කරදර පැමිණි දුක් පැනිරහයි කියලා මේ භාවනාවේ භාවනාවේ ಗುಣ වැඩෙන්නයි ඒව එන්නේ. භාවනා කරන එක්කනාගේ ಗುಣ සුවඳ විහිදුවන්නයි ඒක එන්නේ. ඒක කරදර විදිහට ගණන් ගන්න හොඳ නැහැ. අර වහලේ හැදුවම එතන යට පරාල වේලුණාට පිච්චි වේලුණාට අර වෙන තැනක ඒ වගේ නරක වෙච්ච තැන් තියෙන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ ඒක මේ බුදුහාමුදුරන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ තියෙන ගුණේ නාමයෙන් සීලේ නාමයෙන් ප්‍රතික්‍රියා නොකර ඉන්නේ